හොඳයි ස්වාමීන් වහන්සේ අවසරයි තව අහලා තියෙනවා අටසිල් නිවන අරමුණු කර ගැනීම සීලබ්බත පරාමාසයක්ද මොකක්ද ඒක අටසිල් නිවන අරමුණු කර ගැනීම සීලබ්බත පරාමාසයක්ද පොඩ්ඩක් මොන හරි මගේ ඇරිලා කියලා හිතෙනවා මෙහෙමයි නිවන ඉලක්ක කොටගෙන පංචශීලය රකින්නවා නම් අෂ්ටාංග උපෝසථ සීලය රකින්නවා නම් ඒක සීලබ්බත පරාමාසයක් නෙවෙයි. සීලබ්බත පරාමාස වෙන්නේ නිවනට උපකාර නොවන යම්කිසි ප්‍රතිපදාවක් නිවනට උපකාර වෙනවයි කියලා දැඩිව ගැනීම. දැන් අපි නිතරම මේකට උදාහරණයක් හැටියට දක්වනවා මත්ස්‍ය මාංශ වලින් වැළකී සිටීම ශ්‍රේෂ්ඨයි. ඒක සමාජයටත් වැඩදායකයි, Tamanටත් වැඩදායකයි. ඒක උසස් ප්‍රතිපදාව. හැබැයි යම් කිසි කෙනෙක් හිතනවා නම් මම මස් මාංශ වලින් වැළකීලා ඉන්න නිසා මම ශ්‍රේෂ්ඨයි. අනිත් අය මස් මාංශ කන නිසා එයයි පහත්. එතකොට ඒ ඇයට නිවන් දකින්න බෑ. ඒ ඇයට මෙත් වඩන්න බෑ. අපිට විතරයි එහෙම පුළුවන්. අපි මෙහෙම කියලා අනිත් කෙනා හෙලා දකමින් Taman හොවා දක්වනවා නම් Tamanගේ ප්‍රතිපදා මුල් කොටගෙන දැන් ඒ තනත්තාගේ මස් මාංශ වලින් වැළකීම නැවති ප්‍රතිපදාව පදනම් වෙලා තියෙන්නේ කෙලස් වැඩෙන්නට මිසක් කෙලස් දුරු වෙන්නට නෙමෙයි. කරුණා මෛත්‍රිය වැඩෙන්නට නෙමෙයි. දැන් එතකොට ඒ තනත්තා හිතාගෙන ඉන්නවා දැන් මේ මගේ ප්‍රතිපදාව නිවනට උදව් වෙයි කියලා. නමුත් ඒක උදව් වෙන්නේ නැහැ නිවනෙන් දුරස් වෙන්නට හේතු අන්න ඒ වගේ අර්බුදකාරී තැන් තමයි අර සීලබ්බත පරාමාස හැටියට අපි දැඩිව එල්බගෙන ඉන්නවා ඒකේ. හැබැයි ඒකෙන් වෙලා තියෙන නිවනට සහාය ධර්මයක් නෙමෙයි. හැබැයි කෙනෙකුට ඒ මස් මාංශ වලින් වැළකීලා සිටීමම නිර්වාණගාමිනී මාර්ගයට උපකාර වෙන හැටියට සති සම්පජඤ්ඤයෙන් පුහුණු කරන්න පුළුවන්. එතකොට ඒක නිවන් මාර්ගට අදාළයි. ඉතින් ඒ නිසා සීලබ්බත පරාමාස හැටියට ඍජුවම දක්වන්නේ අජවෘත ගෝර්ථ ආදිය. නිවනට අදාළ නොවන නමුත් මේකෙන් විමුක්තිය ලැබෙනවා කියලා දැඩිව උපාදාන කරගෙන ඉන්නවා. ඉතින් බෞද්ධයෝ හැටියට අද කවුරුවත් මේ මට්ටමින් ඒවා කරන්නේ නැහැ. හැබැයි පුංචි පුංචි තැන් තියෙන්න පුළුවන් අර වගේ පටලවා ගන්න තැන්. හැබැයි අෂ්ටාංග සීලය, දස සීලය, පංච සීලය ආදිය හරියට තේරුම් අරගෙන පුහුණු කරනවා නම් ඒක සීලබ්බත පරාමාසයක් වෙන්න. දැන් සමහරව මෙහෙම ඉන්නට පුළුවන්. සීලයෙන්ම තමයි විමුක්තිය ලබන්නේ. සීලය ආරක්ෂා කළොත් ඒකෙන් ඔක්කොම කෙරෙනවා. එතන සීලබ්බත පරමාසයක් නෙමෙයි එතන ධර්ම කරුණු වර්ධවා ගැනීම. උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් අපි හිතමු න්‍යාම ධර්ම පහක් තියෙනවනේ. න්‍යාම ධර්ම පහෙන් චිත්ත නියාම, කම්ම නියාම, බීජ නියාම, ඍතු නියාම, ධම්ම නියාම. යම් කෙනෙක් මේකෙන් එක නියාම ධර්මයක් විතරක් අරගෙන අනිත් හතරම නොසලකා හැරලා මේකෙන් තමයි සියල්ල වෙන්නේ කියනවා නම් එතන තියෙන්නේ තනිකරම විකෘතියක්. ඒක බුදුදහම නෙමෙයි. බුදුදහමේ කියන්නේ මේ පහම බලපානවා. සත්වයාගේ පැවැත්මට. එතකොට යම් කෙනෙක් කියනවා නම් කර්මය අනුව තමයි ඔක්කොම වෙන්නේ අනිත් මොකක්වත් නෙමේ කර්මය තමයි ප්‍රධාන සාධකය. එතකොට ඒකෙන් තමයි මේ සියල්ලක් වෙන්නේ කියනවා නම් එතන එයා පුබ්බේකත හේතුවාදයටයි නැඹුරු වෙලා යම් කෙනෙක් කියනවා මේ හිතනේ ඔක්කොටම අපි හිතන්නේ නැත්නම් එච්චරනේ මේ හිත නිදහස් කරගත්තොත් එච්චරනේ හිත හදාගත්තොත් එච්චරනේ එතකොට හිත තමයි හැබැයි ඒ හිත ගැන කතා කරනකොට කම්ම නියම බීජ නියම ඍතු නියම ධම්ම නියම ඔක්කොම අමතක කරලා දානවනම් එයා විඥානවාදී තැනක හිර වෙනවා ඊළඟට බීජ නියම ඍතු නියම ලෝකයේ තුල ක්‍රියාත්මක වෙනවා හැබැයි එතනත් අනිත් ඔක්කොම පැත්තකට දාලා ඒ භෞතිකව බීජ නියාම ඍතු නියාම තුල ඇති වෙන වෙනස්කම් මතයි මේ ඔක්කොම ඇදෙන විඥානයත් එහිම නිර්මාණයක් කියන තැනකට එනවනම් එයා භෞතිකවාදියෙක් බවට පත් වෙනවා. ඊළඟට ධම්ම නියාමයේ යම් යම් කාරණා වටහාගෙන අනිත් ඔක්කොම බැහැර කරලා මේ හැම දෙයක්ම ලෝකෙ සිද්ධ වෙන්නේ එක්තරා ක්‍රමයකට අනුවයි. ඒවා අපිට වෙනස් කරන්න බෑ. ඒවයි සිදු වෙන විදිහට තමයි සිද්ධ වෙන්නේ. ඒ විදිහේ දෘෂ්ටියකට එනකොට ඒත නැත්තා නියතිවාදයකට යනවා. එතකොට බුදුදහම කියන්නේ නියතිවාදයක්වත් විඥානවාදයක්වත් භෞතිකවාදයක්වත් පුබ්බේකත හේතුවාදයක්වත් නෙමෙයි. හැබැයි කුසල අකුසල කර්ම විපාක දෙනවා කියන්නේ පුබ්බේකත හේතු තමයි. නමුත් පුබ්බේකත හේතුවාදයක් කියන තැනට වැටෙන්නේ අනිත් ඔක්කොම බැහැර කරලා අරක විතරක් එල්ලෙන. ඉතින් අන්න ඒ වගේ සමාධිය ප්‍රඥාව විදර්ශනා ඔක්කොම පැත්තකින් තියලා සීල් රැක්කහම සියල්ල හරියනවා වගේ හිතාගෙන ඉන්නවනම් ඒක සීලබ්බත පරාමාසයක් නෙමෙයි. නමුත් වරදවා වටහා ගැනීම. ඒ විදිහෙන් තමයි අපිට ඒක තේරුම් ගන්න. බොහොම පිං ස්වාමීන් වහන්සේ